කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, තුන් භූමියම ඒ අරමුණ දෙයක් කරලම තියෙනකොට ඒ ඒ ඒ අරූපේ සැඟවිලා තියෙනවා රූපේ යට. ඒ ඒ කාම භූමිය ඒ වස්තුකාමේ ඒ ඒ පිනවීම එන්නේ අර දෙයක් කියලා සංඥාවක් නිසායි. අර රූප සංඥාවක් තියෙනවා. ඒ රූප සංඥාවක් තියෙනවනේ එතන අරූප සංඥාවකුත් තියෙනවා. එහෙනම් මේ තුඹුවම මෙදීමක් තමයි මේ අපි අපි මේ සත්‍ය දකිනකොට දෙයක් නැති බව දකිනකොට මේ සංඥා නිරෝධයක් කරා යන්නේ. ඒ කියන්නේ මේ සංඥාවේ සුකුම වීමක් සිද්ධ වෙනවා. ඇත්තටම මේ දෙයක් කරලා ගන්නකොට රළු සංඥා සංඥා ඝන වීමක් තියෙනවා. දැන් අපි බලමු බුදුන් වහන්සේ පැහැදිලි කරන මෙන්න මේ මේක බොහොම කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන් ඒක නිසා තමයි අපි මේ අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ලෝක ගැන තියෙන මේ ධර්මයේ තුල තියෙන කාරණාම. එහෙමනම් මහණෙනි මේ සස්නේ මහන සද්ධාවෙන් සමන්නාගත වෙයි සීලෙන් සමන්නාගත වෙයි සුතෙන් සමන්නාගත වෙයි ත්‍යාගයෙන් සමන්නාගත වෙයි ප්‍රඥාවෙන් සමන්නාගත වෙයි ඔහුට මෙසේ සිතක් වෙයි මම කාබිමරණින් මතේ කැත් මනසල් ස්වභාවයට පැමිණේ නම් මනයි ඒ සිත් තබයි ඒ සිත් පිහිටුවයි ඒ සිත් බවයි මෙසේ ඒ සිත් බවයි මෙසේ භාවිත මෙසේ බහුලීකත ඔහුගේ ඒ සංස්කාරයෝද විහරණයද එහි උපත පිණිස පවතී මානෙනි මේ මාර්ගයේ මේ ප්‍රතිපත්තියේ ඒ උපත පිණිස පවතී. ඒ කියන්නේ මේ සූත්‍රයේ බොහොම පරිස්සමින් නිරවුල් කරගන්න මේ සූත්‍රයට ඔබ රැවටෙන්න පුළුවන් ඔබට මේ ධර්මයේ අවබෝධය නැති වුණොත් මේ මෙතනින් යහට ඔබ පැහැදිලි කරන දේවල් බොහොම පරිස්සමින් හොඳින් නුවණින් ගන්න. ඔබත් මේ සූත්‍රය හොඳින් දකින්න. ඉද භික්ඛවේ භික්ඛු සද්ධාය සමන්නාගතෝ හෝති සීලේන සමන්නාගතෝ හෝති සුතේන සමන්නාගතෝ හෝති ඡාගේන සමන්නාගතෝ හෝති පඤ්ඤාය සමන්නාගතෝ හෝති තස්ස ඒවං හෝති අහෝ වතහං කායස්ස බෙහෙදා පරම පරම් මරණ කත්‍ය මහා සලායනං සභා උපජ්ජයේති ඒ ස්වභාවය උපජ්ජේති කිය. ඒ ස්වභාවයෙන් තුල ඒ ස්වභාවයෙන් නිසා දෙයක් තියෙනවා කියලා ගත්තොත් දිව්‍ය ලෝකයක් තියෙනවා කියලා ගත්තොත් ඒ ඒ තියෙනවා කියලා ගත්ත සංඥාව නිසායි උපදින්නේ. ඒ ඔබ ගාව මෙහෙම දෙයක් තියෙනවා කියලා ගත්ත සංඥාව නිසායි උපදින්නේ. හැබැයි මෙතන ඊට වැඩිය දෙයක් තියෙනවා ඔබට පැහැදිලි කරන්න. ඒ තමයි මහණෙනි මේ ශාසනයේ මහාන සද්ධාවෙන් සමන්නාගතයි සීලෙන් සමන්නාගතයි සුතෙන් සමන්නාගතයි ත්‍යාගෙන් සමන්නාගතයි ප්‍රඥාවෙන් සමන්නාගතයි ඔබ දකිනවා පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම කියන කොටත් සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන කොටත් මේ සද්ධාව සත්‍ය දකින සද්ධාවක් මේ සද්ධාව සද්ධා වීර ඒ සත්‍ය දකින ගන වීර සතිය ඒ අනිමිත්ත සමාධිය තුළ උපදින සතියයි ඒ සිතට එන අරමුණට සත්‍ය දකින්න කෙනාට නිමිති ප්‍රකට වෙන්නේ අනිමිත්තයි ඒ ශුන්්‍යතයි අප්‍රණීතයි ඒ තුල යන මගයි ප්‍රායෝගිකව සත් ඔබට පංච ඉන්ද්‍රිය ධර්ම හම්බ වෙන්නේ ඒ කියන්නේ ඔබ සිතේ අරමුණේ සත්‍ය දකින්න එකයි පංච ඉන්ද්‍රිය ධර්ම කියන්නේ සද්ධා කියන්නේ සත්‍ය දකින්න එකයි එතකොට අර අමූලිකා සද්දා නෙමෙයි මේ අනිත් ආගම් වල කියන අර රූපයකට වශී වෙලා ඉන්න එක අර විශ්වාසය ඇදහිලි වල යදිනේවා ඒ තියෙන සද්දාව නෙමෙයි මේ. මෙතන තියෙනවා යම් සිල්වත් වීමක්. ඒ සීලය කියලා කියන වචනේ භාවිතා කරන උපමනයි. හැබැයි මේක සාමාන්‍ය සම්මුතිය තුළ අර දේවල් ඇත්ත කරගෙන යන ඒ කතාව නෙමෙයි. දෙයක් නැති බව දකින සීලයක්. ඒ වගේම සත්‍ය දකින සද්ධාාවක්. ඒ වගේම මෙතන සද්ධා සීල එතකොට අපි මෙතන ධර්මය තුල දකින්න ලැබුණේ සද්ධාය සමන්නාගතෝ හෝති සීලෙන් සමන්නාගතෝ හෝති සුතේන සමන්නාගතෝ හෝති අන්න සුතමේ ඥානෙ සත්‍ය අසා දැනගත් සත්‍ය සත්‍ය දැනගත්තා කියන එක සමන්නාගතෝ හෝති ඡාගේන යන ඒ නිසා ඇති වෙන අතහැරීම ඡාගේන දාන දීම ඒ නිසා ඇති වෙන ඒ අතහැරීම තුළ ඇති වෙන ඒ පරිත්‍යාගය. ඒ වගේම පඤ්ඤාය සමන්නාගතෝ අන්න සිත නොරවටීමයි ප්‍රඥා සමන්නාගතයි කියන්නේ. මෙන්න මේ වාක්‍ය අතර හැම මෙතනින් යාට එන ඒ හැම ලෝකයක් ගැනම පැහැදිලි කරනකොට මෙන්න මේ සමන්නාගත අවස්ථා ටික පේනවා. ඒ කියන්නේ සද්ධාය සමන්නාගතෝ හෝති, සීලේන සමන්නාගතෝ හෝති, සුතේන සමන්නාගතෝ හෝති, චාගේන සමන්නාගතෝ හෝති පඤ්ඤාය සමන්නාගතෝ හෝති කිය. ඒ වගේමයි සද්ධා සීල ඒ සති සමාධි ප්‍රඥා ඒ විදියටමයි එතන තමයි මේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන මඟ. සද්ධා සීල සති සමාධි ප්‍රඥා කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න එකයි. ඒ තුලයි ඔබට මේ මේ සද්ධාව අමූලික සද්ධා නෙමෙයි කිව්වේ ඒකයි. මේක මේක ඇවිල්ලා කතා කරන්නේ ඉද බික්කවේ බික්කු මේ ශාසනය. භික්ෂුව මෙන්න මේ විදිහට සමන්නාගතව ඉන්න කෙනා එහෙම ලෝකයක් තියෙනවා කියලා සුකුම ලෝකයක් තියෙනවා කියලා හිතුවත් ඒ ලෝකෙක උපදිනවා කියන එකත් මෙතනම තියෙනවා. ඒවම් භාවිතා බෞලී කතා පත්‍රු පපන්තිති ප්‍රපංච කරනවා කියන්නේ තියෙනවා කියලා රැවටෙන එකයි සංවර්ත්‍යතිති තියෙනවා කියලා සංවර්තේති බල ගැන් වෙනවා අයම් වික්කවේ මග්ගෝ අයම් පටිපදා తත්‍රු පඤ්ඤප්තිය සවත්තේති තත්‍රූප ඒ ස්වභාවය තුල සකස් වෙනවා කියන එක. ඊගාව කොටසේදී කියනවා ඒ ගිහියක් ඒ ගැහුවේ ගිහියා ඊගා කොටසේදී කියනවා ගිහි කෙනෙක් ස්වභාවයට පැමිණේ නම් මනා මනවේයි හේ සිත් තබයි ඒ කියන්නේ වත්තු සම්භාර තියෙන ඒ ඒ උසස් කුලයක ඉපදුනොත් හොඳයි කියලා හිතුවොත් උසස් කුලයක උපදිනවා. කලින් කිව්වේ මහා මහසල් කුලයක් මහසල් කුලංගේ මහසල් කුලංගේ ඒ ස්වභාවය හොඳයි කියලා හිතුවොත් එතන උපදිනවා. ඒ කියන්නේ මනුස්ස කුලේ ඉපදෙන හොඳයි කියලා හිතුනොත් මනුස්සයෙක් වෙලා උපදින ස්වභාවය. ඒ වගේම ඊගාවට කියනවා ඉහළ කුලයක ඉපදුනොත් හොඳයි කියලා හිතුනොත් ඉහළ කුලේ උපදිනවා කියන්නේ. ඊට පස්සේ ඒ සංඥාවේ ස්වභාවය නිසා සකස් වෙන ආකාරය මේ සමන්නාගතෝ හෝති සංඥා සමන්නාගතෝ හෝති කිව්වේ අන්නේ නිසයි. එතකොට ඊගාව ඡේදයේදී කියනවා. දැන් ලෝක දෙකක් වෙන්නවා. මනුස්ස ලෝකේ ඉපදෙනවා කියලා හිතුවොත් ඒ උපදිනවා. ඉහළ කුලයේ උපදිනවා කියලා හිතුවොත් එහෙම උපද. ඉහළ කුලයක උපදින එක. ඒ සංඥාව නිසා සකස් වෙනවා කියන එකයි පෙන්වන්නේ. ඊට පස්සේ කියනවා දෙවියන්ගේ ස්වභාවයට පැමිණේ නම් මනමේ කියලා හිතනොත් අන්න දෙවියන්ගේ ස්වභාවය හොඳයි කියලා එයා හිතන නිසායි දිව්‍ය ලෝකයක කතාවක් තියෙන්නේ. ඒ ස්වභාවයේ සකස්මක් තියෙන. ඒකයි කිව්වේ සංකාරයක් තියෙන නිසායි සකස්මක් තියෙන්නේ. ඒ කියන්නේ අර පුංචි දරුවා ප්‍රභාස්වරයේ දරුවාගේ නෙමෙයි. දැන් මේ මේ ඊට පස්සේ අපිට මේම තියෙනවා තියෙනවා කියලා ගත්තට පස්සේ ඒ තියෙන සංඥා හේතු වෙලා තියෙනවා ඒ සැකස්මට. එතකොට බ්‍රහ්ම ලෝකයක් තියෙනවා කියලා හිතන නිසා බ්‍රහ්ම ලෝකයක උපදිනවා. දිව්‍ය ලෝකයක් තියෙනවා කියලා හිතන නිසා දිව්‍ය ලෝකයක උපදිනවා. එතකොට බුදුන් වහන්සේ මෙතනදී අර දිව්‍ය ලෝකත් වෙන වෙනම පැහැදිලි කරනවා. අහෝ වතාහං කායස්ස බේදා පරම්මරණ චතු මහරාජිකානන් දේව දේවතා ස උපජ්ජේයති සෝතං චිත්තං මේ විදිහටම කියනවා චාතුර් මහරාජිතයක් තියෙනවා ඒ මොනොත් එතන හොඳයි කියලා හිතාගෙන ඒ සංඥාව තුළ එතන සකස් වෙන එක ඊට පස්සේ දැන් මේ සේරම මේ හැම ඡේදයක් මේ ඡේදෙන් ඡේද වෙන් කළා මේ විදිහට පෙන්වන්න මේ තියෙන සූත්‍රය තුළ ඔබට ලබන්න ලැබෙයි ඒ හැම ඡේදයකම යටින් තියෙනවා මේ මග මේ පිළිවෙතේ එහි උපතට හේතුවයි. ඒ උපතට වැටේ. ඊට පස්සේ මහණෙනි මේ මාර්ගයේ මේ ප්‍රතිපත්තිය හැසිරෙන්න ඒ උපතට වැටේ. මේ හැමතැනම ඒක තියෙනවා. ඒ උපත පිණිස වැටෙන්නේ මහණෙනි මේ පිළිවෙතේ ඒ උපතට වැටේ. ඒ උපත පිනිස හේතු වෙයි. ඒ කියන්නේ නැවත නැවත උපදී ඉපදී ඉපදී ඉපදී යන භව කතරක් ගැන මේ සංඥාවේ ස්වභාවය නිසාම බුදුන් වහන්සේ මේ හැම ඡේදයකදීම කියනවා දැන් ඊගාවට තවත් හොඳට බුදුන් වහන්සේ මේක තවත් අර ලෝකවල ස්වභාවයටම ඒ සංඥාව සකස් වුණොත් ඒ ස්වභාවයටම පැහැදිලි කරනවා. මේ පරිනිම්මිත වසවර්තියේ වැසි ඒ දීර්ඝායුෂ බහුල සුඛ හොඳයි කියලා හිතුවොත් එහෙම උපදිනවා කියන මේකේ සූත්‍රයේ තියෙන පරිනිම්මිත වසවර්තයෝ දේවා දීකායකෝ දීකායකෝ වර්ණේන සුඛ බහුල බහුලාති තස්ස ඒවං හෝති අහෝ වතහං කායස්ස බේදා පරම්මරණ පරිනිම්මිතස්ස තීති දේවතං සම්භවයන්තං ඒ කියන්නේ අපි හිතන නිසායි උපදින්නේ අපි මේ මේ මේ මේ වර්ණ සුඛේ තියෙනවා මේ ජවි සුඛේ තියෙනවා මේ මෙතාවතින්සේ ඊට වැඩි හොඳයි දාපි කියනවා චාතුරු මහරජිතේ හොඳයි ඊට වැඩි හොඳයි තාවතින්සේ ඊට වැඩි හොඳයි යම් ඒ විදිහට ඉතනින්ද ඒ විදිහට අර සංඥාව තුල සකස්ම තුල සකස් වෙන බව බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි සබ්‍රක්ම ශ්‍රී ලෝක ධාතු පැතිරේගෙන බැසගෙන වාසය කරන ඒ සත්ව කෙනෙක් වේද ඒ ආකාරයෙන්ම සබ්‍රක්‍ම ශ්‍රී ලෝක ධාතුව වසා පැතිරි එන ඒ ස්වභාවයෙන් ඇති ඒ සකස්මක් පවතී මම දැන් මේ සංඥාවේ ස්වභාවය මේ ඒ සංඥාවල ස්වභාවයෙන්ම තමයි මේ ලෝක ධාතු වල මේම ස්වභාවයෙන්ම ඒ නැවත සකස් වෙන බවක් නැවත නැවත නැවත නැවත මේ මේ උපත්තියට උපත්තිය බුදුන් වහන්සේ පෙන්වන්නේ හොඳයි කියලා නෙමෙයි. පෘථග්ජන කෙනෙකුට හිතෙන්න පුළුවන් ආ මේ ලෝක මේ මේ තියෙන බොළඳකමට මේ ලෝකේ හොඳයි. ආ ඒ තව ලෝකයක් තියෙනවා ඒකත් හොඳයි. ඒ ලෝකයක් තියෙනවා ඒකත් හොඳයි. ආ ඊට වැඩිය හොඳයි ඒ ලෝකේ. අන්නේ අන්නේ භව තණ්හා නැවත නැවත නැවත නැවත සසර දුක ඇති කරන බවයි මේ පෙන්වන්නේ. ඒ ඒ ලෝකවල සකස් වෙවි දුකට වැටෙන බවයි මේ පෙන්වන්නේ. ඉතින් දීර්ඝායස තියෙනවා ඉපදුනාම දීර්ඝායස වෙන බව. පංචශ්‍රී ලෝක ධාතුව පැතිරේගෙන වැඩෙන වාසය කරන ඒ සත්ව කෙනෙක් උපන් වූ නම් ඔහු ආෂ්ඨ කොටගෙන වාසය කරයි. දීර්ඝ ආයුෂ ඇති කොට වාසය කරයි. ඉතින් පුරුෂයෙක් මේ විදිහට අඹුලක් පසක් ඇත්තේ කොටගෙන ප්‍රත්‍යවේක්ෂා කෙරේද මහණෙනි එපාරදී ඒ පංච සක්‍රම ලෝක ධාතු පැතරගෙන කොටගෙන වාසය කෙරේ ඒ යම් සත්ව කෙනෙක් උපන්න වූ නම් පැතිරේගෙන වස වස වාසය කරයි නම් කාබී මරණින් මත්තේ ඒ බ්‍රහ්ම ඒ බ්‍රහ්මයාගේ ස්වභාවයට එළඹී මනවේයි කියලා ගන්නවා නම් හොඳයි සුඛයි යහපතයි කියලා අන්නේ තණ්හාව නිසා ඒ ලෝකේ බැසගනී කියන එක ඒ සංඥාව තුළ ඒ සංඥාවේ ස්වභාවය තුළ ඒ ලෝක ස්වභාවය තුළ බැසගනී කියන එක පෙන්නනවා. එතකොට මේ විදිහට දැන් තාවතින්සේ යාමේ තුසිතේ නිම්මාන රති පරිනිම්මිස වතවාතේ දැන් මේ විදිහට බුදුන් වහන්සේ මේ දසදහසක් ලෝක ධාතු මේ විදිහට පෙන්눔 කරනවා දසසහස්‍ර බ්‍රහ්ම දසසහස්‍රී ලෝක ධාතු ඒ තුල මතු මරණින් මතු දසසහස්‍ර බ්‍රහ්ම ස්වභාවයට පැමිණීම මැනවේ කියා සිතයි නම් ඒ ලෝක ධාතුවේද බැසගනි මේ විදිහට ඊගාව ඡේදය ආයිමත් කියනවා මේ සත සහසක් ලෝක ධාතු දස දහසක් ලෝක ධාතු අර විදිහටම කියනවා 5000ක් ලෝක ධාතු සස දහසක් ලෝක ධාතු ඒ විදිහට මේ ලෝක ධාතු වල ස්වභාවය මෙතන පැහැදිලි කරනවා ආභස්සර ලෝකෙට එන්නේ අන්න ඊට පස්සේ බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒ කියන්නේ අපි කතා කරානේ අපි දෙවෙනි ධ්‍යාන මට්ටමේදී ආපස්සර බ්‍රහ්ම ලෝකය කියන්නේ අර බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරোহিতය මහ බ්‍රහ්මය කියනවා මේ දසදහසක් ලෝක ධාතුව නවදහසක් ලෝක ධාතුව අටදහසක් ලෝක ධාතු සද්දහසක් මේ විදිහට මේ බ්‍රහ්ම ස්වභාව කියන්නේ අර සිත මිස කය නැති බඹලෝ කියනකොට අතරම රූපයක් නැහැ. එතනදී තියෙන්නේ අර සංඥාවේ ස්වභාවය විතරයි. ඒ ඇතරම මේ කයක් රූපයක් අපි කතා කරන විදිහට අපි දැන් මේ රූප සංඥා කියන්නේ සංඥාවක්නේ. ඒ සංඥාවේ ස්වභාවයක්නේ. දැන් අපි රූපයක් කියලා අපි කතා කරොත් දැන් ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප. එතකොට සාමාන්‍ය මුකුත් ධර්මයේ නොදන්න කෙනෙක් කියන්නේ මේ රූපය කියන්නේ බිත්තිය, මේස ඇඳ, මේ ගහක් වල ඒවා තියෙන රූප. එහෙම එහෙම නෙමෙයි මේ කතා කරන්නේ. සිත තුළින්ද අහීනියක් පේනකොට කොහෙද තියෙන්නේ? ඇස් දෙක අරලා බලනවා නෑනේ. අතට සංඥාවක් තියෙන්නේ. අන චිත්තයක් ඇසුරු කරනක එතරම් තියෙන රූප සංඥාවක්. අන්නේ ඒ ස්වභාවය තුළ සකස් අපි කියේ හීනෙන් නැකිට නැත්තම් හීනෙ මිර වෙලා ඉන්නවා කියලා ඔන්න ඕක නිසයි. එතකොට මේ සූත්‍රය තුලත් ඔබට ඒක හොඳින් මනාකොට ඔප්පු වෙනවා. හීනෙ තුල හිර වෙලා හීනෙ නැකිට නැත්තම් හීනෙම හිර වෙලා ඉන්න හුස්ම ගියා කියලා හිතන්නකො. ඔබ දැන් හීනයක් දකිනවා. හීනෙ තුල ඔබේ හුස්ම යනවා. එතකොට ඔබ හීනෙන් නැකිටලා නැහැ. ඒ ඔබගේ කය ඊට පස්සේ ආදාහනය කළා දාන. දැන් හුස්ම වැටෙන්නේ නැහනේ. මැරිලයි කියලා. ඊට පස්සේ ඔබ හිර වෙලා ඉන්නවා හීනේ. අන්න ඒ හීනේ ස්වභාව තමයි මේ එක එක ස්වභාව ටික පෙන්වන්නේ. මේක අපි ඔබට ඒකයි ඒ උපමාව මීට කලින් ගෙන හැරපෑවේ. දැන් මේ සූත්‍රය තුල ඒක බුදුන් වහන්සේ හොඳින් දිග ඇරලා පෙන්නනවා. මේ මේ මෙන්න මේ ස්වභාවයේ මේ චවි මේ වර්ණය හොඳයි කියලා හිතෙනවා. මේ මේ මේ මොන විදියටද හොඳයි කියලා හිතෙන්නේ. ඒ ස්වභාවයට සකස් වෙනවා කියන්නේ. ඒ ස්වභාවය තුල කොහෙවත් එළිය ලෝකයක සකස් වෙන එකක් නෙමෙයි. ඔබගේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ආත්මීය සිතුවිලි ධාරාව තියෙන්නේ ආ මේක තමයි ලෝකේ. ආ හරක තමයි ලෝකේ. ඔබ හිතනවා දැන් පූසාවාරි බල්ලාවාරි ඔබ අතගාරෝ. අතගානකොට ඔබ හිතනවා ආ මේ තිරියන් ලෝකේ. ඒ ඔබ හිතනවා ඒක තමයි සංඥා ලෝකේ කියලා කිව්වේ. ඔබ හිතනවා මේක තිරියන් ලෝකයක් කියලා. ඔබ හිතනවා මිසක් ඒ සතෙකුටවත් එහෙම දෙයක් දැනෙන්නේ නැහැ. ඒක ඉත්තත්වයේ. ඒක ඉත්තත්වයේ කියන්නේ ওই තථාගත කියන්නේ ඉත්තත්වයේ කියන්නේ දැන් දැන් පණුව කැමති නෑ මැරේ. ඔබ පණුවෙක් වෙලා දැන් අපිට ඔබ පණු සංඥාවට ගියා කියලා. ඔබ පණුවෙක් වුණා. ඒතර ඔබ කැමති නෑ මැරෙන්න. අයි පණුව කැමති නෑ මැරෙන්න. අයි පණුවට ඒක ඉත්තත්වයක්. ඒ කියන්නේ දෙයක් වෙලා තියෙනවා ආත්මයක්. ඔන්න ඔතනයි ඉත්තත්වයේ කියන්නේ. ඒ කියන්නේ මේ මේ ආත්මයක් කියලා එකක් කොහෙවත් තියෙන එහෙම දෙයක් නැහැ. අපේම තියෙන අර සංඥාවල අපේම තියෙන ප්‍රසාදවල අපිකේ සෙන්සස් වල ඒ දීපනේ අපිට දෙයක් වගේ දැනෙන එකයි ආත්මය කියන්නේ. වර්ණ ශබ්ද මේ විදිහට වර්ණ ශබ්ද හැමෝටම මේ සෙන්සස් නැහැනේ. ඒ සතාගේ ස්වභාවයට ඒ ස්වභාවය තුළ ඉත්තත්වයක් තියෙන වගේ දැන දැනීමක්. ඒක තමයි ඉත්තත්වය කියන්නේ. ඒ ඉත්තත්වය කියන එක දෙයක් ආත්මයක් කියන එකක් නැති බව අවබෝධ වීමයි ඒ ඉත්තත්වය තුළට මිදිලා තථාගතයන් තරට එන්නේ. ඒ තථාගත වෙන්නේ අන්න බුද්ධ ස්වභාවය එකයි. තථාගතයන් වහන්සේ කියලා අපි කියන්නේ ආත්මයක් නැති බව දකින උතුමන් වහන්සේ කියන එකයි. ඒකයි තථාගත කියන එකේ තේරුම. ඒ කියන්නේ මෙතන ඉත්තත්වයක් නැති බව, ඉන්න කෙනෙක් නැති බව. සබදාම බව අවබෝධ වීමයි ඇත්තටම තථාගත කියලා කියන්නේ. කෙනෙක් නැහැ. ආත්මයක් නැහැ, සත්වයක් නැහැ, පුජ්‍යලයක් නැහැ. මේ ස්වභාවය හැබැයි නිකන් එන්නේ අවබෝධඥානයට අවබෝධ වෙන්න ඕනේ. අනිත් අවබෝධයයි තථාගතය. ඒ අවබෝධය තුළ කෙනෙක් හම්බ වෙන්නේ ඒ මිදීමයි තථාගතයන් වහන්සේ කියන්නේ හේතුව. එතකොට ඒ ඉත්තත්වයේ තමයි දෙයක් මදුරුවා කැමති නෑ මැරෙන්න. අපි ඒක නිතරම සත්තුන්ගෙන් පේනවා. කරපොත්ත කැමති නෑ මැරෙන්න. ඕනම සතෙක් කැමති නෑ මැරෙන්න. ඒතර මැරෙන්න කැමති නැත්නම් ඒතර ඉන්න ඕනි කෙනෙක්. අන්න ඔබ මෙතන ඉන්නකොට හිතනවා මම මේ ලෝකේ. ඔබ ඉපදුනොත් මදුරුවෙක් කියලා හිතනවා මම දැන් මදුරු ලෝකේ. ඔබ ඒත් කැමති නෑ මැරෙන්න. දැන් නිරේ ඉන්න නිරිසතා මැරෙන්න කැමති නෑ කියවන්නේ නිසයි. නිරේ නිරිසතා මැරෙන. නමුත් එයත් බලන්නේ ජීවත් වෙන්න. එයා පිච්චි පිච්චි මැරෙනවා. හැබැයි එයා ලොකු දුකක වේදනාවක පිච්චි පිච්චි ඒත් එයා බලන් ඉන්න. මැරෙන්න කැමති නෑ. අන්න මැරෙන්න කැමති නෑ කියන්නේ ඒක නැති වෙනවට සංඥාවේ ඉන්නවා තියනවා වගේ දැනෙන ස්වභාවයේ තුල ඒක නැති වෙනවට අකමැත්තක් එන එක. ඒක තුලයි අපේ දුක තියෙන්නේ. සියලු ලෝක දුකයි. සියලු ලෝක දුක බව දැනෙන්නේ මේ අපි හිතන රටාවට. අපි සත්‍ය දැනෙන්නේ අපිට සත්‍ය හිතන හැකියාවක් නැහැ. අපි බොළඳයි. අපි අර මහා ප්‍රඥාව අපි ගාව නැති නිසා. අපි මේ රැවටීම තුලයි දුක් විඳින්නේ. අපි හිතනවා දැන් දිව්‍ය ලෝකේ හොඳයි කියලා අපි තාමත් සමහර අය කොච්චර මේ ධර්මයේ පැහැදිලි කරත් එයාට අවබෝධ වෙනකම් එයා හිතන්නේ දිව්‍ය ලෝකේ හොඳයි කියලා. නමුත් ඇයි දෙවියට වඳින්නේ නැත්තේ? ඇයි දෙවියට පින් දෙනකොට ඔබ නිකන් බලන්න ඔබයි අත් නවා ගන්න. ඔබ හිතන දෙවිය ලොකුයි කියලාද? එහෙනම් ඇයි බුදුන් වහන්සේම පැහැදිලි කරන්නේ දෙවියන් මිනිස්සුන්ට වඳිනවා කියලා? දෙවියන්ට සුගතිය මනුස්ස ලෝකේ උනේ කොහොමද? මේ ධර්මය ඔබ අහන්නේ නිකන් සින්දුවානවා වගේ. මේ සද්දයක්ද? නෑ මේකේ තියෙන බලන්න මේ මොකද්ද මේ තේරුම? ඔබ කවදාවත් ওই රැවටිල්ලෙන් ඔබ ඔබ ඔබ ওই රැවටිල්ලෙන් මිදෙන්නේ නැත්ත දැක්කොත් විතරයි. ඔබේ ඇත්ත දකින්න උත්සාහ කරන්න. අපිට ඔබව මත් කිරීමෙන් පළක් නැහැ. පින්වතුනි, පින්වත් පින්වතුනි කියලා බුදුන් වහන්සේ කොහෙවත් ඔහොම ධර්ම දේශනා කළා නැහැ. මේ සූත්‍ර හොඳට බලන්න මාර යුද්ධයක් කරන්නේ. මේ මාර යුද්ධ කරන හැටි බුදුන් වහන්සේ ක්ලේශ යුද්ධයක් කරන හැටි. මේ මේ දේශනා කරන්නේ. ඒකට ඒකට මාර්ගය පෙන්නනවා මේ මේ මිනිස්සයා දුකට වැටෙන හැටි පෙන්නනවා මේ සේරම දුකක් කියලා පෙන්නනවා මුළු භවයේ පැතීමම දුකක් කියලා පෙන්නනවා උප්පත්තියත් කෙනෙක් මෙනෙහි කරනවා ඒකත් දුකක් කියලා පෙන්නනවා කාටද මේක වැටෙන්නේ අපි අනිත් ආගම්වල තියෙන ඒවා කරේ ගහගෙන මොකද්ද මල් පූජා කර කර දුන් අල්ලාල්ල මොකද්ද හඳුන් කూరు ගහ අර අර අර අපේ රජවරු ඉන්දියාවෙන් අර බිසෝරු ගෙනහැල්ලා පන්සල් ඇතුලේ කෝවිලක් හදලා අද පන්සල කෝවිල වෙලා අද මල් තියතිය දුම් අල්ලල්ල නූල් ගැටක ගයින් එකක් කරගෙන අද කවුද නිවන් මග යන්නේ මේ මොකද්ද මේ නිගණ්ඨයන්ට වෙලා තියෙන්නේ සැබෑම නිගණ්ඨය අදත් ඉන්නේ බොහොම ටික දෙනයි මේ ධර්මය අවබෝධ කරගන්නේ බොහොම ටික දෙනාටයි මේ බුදුන් වහන්සේ ලෝකෙට එලි කරපු සත්‍ය වැටෙන්නේ. අනිත් ඔක්කොම ඉන්නේ නිකන් අර ඇත්තටම භවයක් නැත්නම් භව නිරෝධයක් නම් බෞද්ධ කියන්නේ දැන් භවයක් නැතුව කොහෙන්ද ආගමක්? හොඳට බලන්න. දැන් ආගමක් තියෙන භවයක් තියෙන ඉපැයි. දැන් භවයක් නැති ධර්මයක් නෙමේ තියෙන්නේ. ඒතකොට ආගමත් ඔය ආගම හැම එකකම දෙය ලෝකෙම වෙයි කියන එකනේ තියෙන්නේ. ආගමක තියෙන්නේ සමාජයේ පැවැත්මට ඕනි කරන සුබ සාධන කටයුතු ටිකනේ. ඒ මිනිස්සුන්ගේ අර අපි ගන්න සත්තු මරන්න හොඳ නැහැ, පාව් කරන්න හොඳ නැහැ, මේ කාමයේ වර්ධව හැසිරෙන්න හොඳ නැහැ. දැන් මේවා සමාජයේ පැවැත්මට හොඳයි. සමාජයේ පැවැත්මට සුබ සාධන සංගමයේ දේශනා හොඳයි. අපි සුබ සාධන සංගමයේ දේශනා බුද්ධ දේශනා කියනවාද? කවදාවත් වෙන්නේ නැහැ. ඇයි? භව නිරෝධයක් කියනකොට කෙනෙක් නැත්තම් කෙනෙක් ඉන්නේ ආගමත් මේ ආගමක් නෙමෙයි. මේ ධර්මයේ බුද්ධ දර්ශනය කියන්නේ ආගමක් නෙමෙයි. ඒක සියලුම ආගම් වලට දුකෙන් මිදෙන්න හොඳයි. සියලුම ආගම් වල හැමෝටම දුකෙන් මිදෙන එකම පිළිසරණ තියෙන්නේ සත්‍ය ධර්මයේ කියන එකයි. ඒකයි ආතසික්ලාක් පවා අන්තිම අන්තිම බලන්න ආතසික්ලාක් පවා ලියන්නේ මොකද්ද? මේ ලෝකයේ අවසානයේ සියලු ආගම් බිඳ වැටෙනවා කිය. ඒකට හේතුව මේ බොරුවක්, මිත්‍යා දෘෂ්ටියක් කිය. එතකොට මොකද ඉතුරු වෙන්නේ? අන්න සත්‍ය කියලා දෙයක් ලෝකේ ඉස්මතු වෙනවා. සත්‍ය නොදන්න කෙනෙක්ද සත්‍ය දන්නවද කියන එක විතරයි. අවසානයේ ලෝකේ ඉතුරු වෙන්නේ ওই දෙක අතර දෝලනයක්. අදත් අපි ඒක නිසා තමයි ඔබට සත්‍ය ධර්මයේ කියන එකක් කියන්නේ. බුදුන් වහන්සේ ලෝකෙට එලි කරේ සත්‍ය ධර්මයේ කියන එකයි. එහෙනම් ඒ සත්‍ය ධර්මයේ අපි අවබෝධ කරගන්න. ඒක ආගමක් නෙමෙයි. ඔබ ආගම තුල කරන්නේ ඔබ යම්කිසි අපි කියනවානේ දැන් ෆ්‍රේම් එකක් හදා ගන්නවානේ. කොටු පවුරක්. ඒ හිර කූඩුවක් හදාගෙන හිර කූඩුව ඇතුලේ බැහැලා හිටියොත් මොකද වෙන්නේ? ඔබ හිර ගෙදරින් එළියට පනින්නේ. ලිම්මැඩියා ලිඳ ඇතුලේ හිර වෙලා ඉන්නේ. අන්න ලිම්මැඩියා බයයි එළියේ භයානක දේවල් තියෙනවා කියලා. ඒක නිසා ලිම්මැඩියා ලිඳෙන් එළියට එන්නේ නැහැ. අන්න වගේ ඔබේ හිත ඇතුලේ ඔබ හිර වෙලා ඉන්නවා. ඔබ ඔබගේ හිතේ ඇත්ත අවබෝධ කරොත් ලිම්මැඩියා අර එළියට ආවා වගේ වෙනවා. ඒකයි බුදුන් වහන්සේ ආකාශයෙන් සකුන්තාරං අහසේ කුරුල්ලෙක් පියාඹා ගියා හා සමානයි කියන්නේ සත්‍ය අවබෝධ කරාරා. සත්‍ය අවබෝධ කරපු කුරු සත්‍ය අවබෝධ නොකරපු කෙනා හිර අර කූඩුව ඇතුලේ ඉන්න කුරුල්ලා වගේ. එයාට තියෙනවා කොටුපවුරු. එයාට බෑ තමන්ගේ සිත පරාසයකට විහිදවන්න. අයි දෙයියෝ ලෝකේ මවලා තිනවා. දෙයියෝ ඔක්කොම බලන් ඉන්නවා. දෙයියන්ට ඕන විදිහට තමයි ඔක්කොම වෙන්නේ. අන්න දෙවියන්ට දැන් බයේ ඉන්නවා. දෙයියන්ට බයේ කොටුවක් ගහගෙන හිර කූඩුවකට බෑලා ඉන්නවා. ඒකෙන් එළියට එන්න බෑ. එයා ඇවිල්ලා ඒ ඒ ඒ ඒ බලන්න කොයිතරම් මේ මිනිස්යාව හිර කූඩුවේ දාලා ගැට ගහලා අතපය බැඳලා මේ මිනිස් මේ මිනිස්සෙද එතකොට ඉන්නේ උතන නෑ නේද අර අන්තිමටම අර ආගම අර නායකයෝ විසින් මිනිසුන් මේවනවා. පාලනය කරනවා. ඔතන කරන්නේ වෙනින් වෙනි මනෝමය මෝහණයක් තුල හිර කූඩුවක් හදලා ගැට ගහපේ. ඒ සෑම ආගමකින්ම ඕකයි කියලා තියෙන්නේ. ඕකයි ආගමේ ස්වභාවය. ඒක සමාජයේ එතකොට එතන කූඩුවක් ගහලා තියෙනවා. එතකොට මේ අවබෝධ කරගන්න මේක. ඒක බුදුන් වහන්සේ පෙන්නන එහෙම එකක් නෙමෙයි. බුදුන් වහන්සේ සියලුම දෙනා දුකට වැටිලා ඉන්නේ ඔන්න ඔය දෘෂ්ටි නිසායි කියලා කියන්නේ. බුදුන් වහන්සේ කියන්නේ මේ සත්‍ය ලෝකේ සත්‍යයක් තියෙනවා. අන්නේ සත්‍ය අවබෝධ කරොත් ඔබේ සියලු දුක මිදෙනවා. මරණයක් නැහැ, මරබියක් නැහැ. හැම ශරණේම මේ සිත කියන එක හැමතැන මේ මොහොතේම ඇදිලා නැති වෙන එකක්. එක මේ මේ සිත නෙමේ ඊගාව සිත. අවුත්ථා සම්භූතං උත්ථානම් භවිස්සති. පෙර නොතිබීම හටගත්තා. ඉතුරු නැතිවම නිරුද්ධ වුණා. එතකොට මේ හැම දෙයකින්ම පැහැදිලි වෙනවා බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ හිර කූඩුවේ හිර වෙලා දුක් විඳින සත්වයාව ලෝක සත්වයෙන් ගොඩට ගන්න. ඒකයි බුදුන් වහන්සේ සියලු සත්වයෝ නිවනින්ම සැනසීම ලබත්වා කියලා කියන්නේ. මේ නිවන කියන්නේ අපි අපේ ගහගත්ත කූඩුව ඇතුලේ ගින්න තියෙන. අපි හිර වෙලා ඉන සිතුවිලි ඇතුලේ ගින්න තියෙන. ඒ සිතුවිලි ඇතුලේ ගින්න තමයි අපි මේ මේ මේ හිර වෙලා ඉන සංකාර ලෝකයේ ඇතුලේ තියෙන ගින්න. ඒතර ඒක දැක්කේ නැත්නම් යාට බෑ කවදාවත් ගින්නෙන් මිදෙන්න. නිවන් දකින්න බෑ. නිවන් මගවත් නැහැ. ඒ කියන්නේ ලිම්මැඩියා ලිඳ ඇතුලේ ඉන්නකන් දුකේ ඉන්නේ. කොච්චරකවත් යට තේරෙන්නේ ඒක නිසා තමයි අපි ඔබට කිව්වේ ඔබ ඔබගේ දැස් ඔබගේම අද්දකෙන් වහගෙන ඉන්නේ. කවුරුවත් මේ වහලා නෙමෙයි. ඔබ ඔබගේම දැස් ඔබගේම අද්දකෙන් වහගෙන. ඔබම හිතනවා මෙහෙම දේවල් ඇති මෙහෙම දේවල් ඇති මෙහෙම දේවල් ඇති ඇති කියලා හිතලා ඔබගේ මැස් දෙකෙන් ඔබ වහන ලෝකෙට බයි. අන්තිමට ඔබ අරින්නේ ඇස් දෙකයි. ඔබ අන්ධකාරයේ ඉර වෙලා ඉන්නවා. ඔබ දන්නේ අර අර අරකක් ඇති මේකක් ඇති අරේ යනවා මේ යනවා කියලා ඔබ ඔබ අර අර අර අත් දෙකෙන් වහගෙන එළිය බලන්න කැමති නැහැ. දැන් ඔය අත් දෙක ගත්තොත් මොකද වෙන්නේ? ඔය ආගම් සංකල්ප බිඳ වැටුනොත් මොකද ඔබ එළිය පේනවා. ඔබට විශාල පරාසයක් පේන ගන්න. මෙන්න මේ වගේ මරණයක් නැති බව එතකන් ඔබට පේන්නේ මරබියක් එතකොට ඔබට එන්නේ නැහැ. ඔබ සදාතනික සුවේක ඉන්න. සදා අමරණීය වෙනවා. මනුත්තරෝ ඒ මරණය ජයගත්තා වෙනවා. මේ මරණය ජය ගැනීමනේ. මෙතන තියෙන්නේ. මෙතන සම්පූර්ණයෙන්ම දුකෙන් මිදෙනවා කියන්නේ මේ ලෝකේ ලොකුම දුක කුමක්ද? මරණ දුක. ඒතර ඔබ දුකෙන් මිදෙනවා කියනවාද? ඔබට මරණයක් නැති වෙනවා. සත්‍ය අවබෝධ වෙනකොට ඔබ මරණය කියලා දෙයක් නැති වෙලා ඔබ මිනිස්සෙක් නැති වෙලා සත්‍යයක් කියලා දෙයක් නැති වෙලා මේකේ සත්‍ය මේ මේ කොහොමද මේක වෙන්නේ කොහොමද මේ අස කන දිවනාසය කය කියන ආයතනවල වර්ණ ශබ්ද ගන්ධ රස පහස මේවේ ප්‍රසාදවත් වීම තුල අපි මේ සත්පුජ්‍යල ස්වභාවය කොහොමද දෘෂ්ටිය ඇදිලා තියෙන්නේ මේවා වේගෙට මේ මේ ටික එකට එකතු වෙලා දැනෙන ස්වභාවයක් අපිට ආත්මීය දැනීම කොහොමද ඇති වෙන්නේ? සත්වෙක් කියන මේ මෙන්න මේ දැනීම අපි අවබෝධ කරන්න ඕන. මේක අවබෝධ වෙනකන් තේරෙන්නේ. හැබැයි ඔබට මේ බුදුන් වහන්සේ 31 ලෝක ධාතුවම සිත තුළින් දකින මේ ලෝක ධාතුවේම හටගෙන නැති වෙන හැටි පැහැදිලි කරන මේ සංඛාර උප්පත්ති සූත්‍රයේ ඒ උප්පදින හැටි මැරෙන හැටි ඒ තුල දුකට වැටෙන හැටි පැහැදිලි වෙනවා. එතකොට ඊගාව ප්‍රචේදයට ගියහමත් ඔබට පේයි ආබස්සර දිව්‍ය ලෝකය ගැන එතකොට පැහැදිලි කරනවා ආබස්සර දෙවියන් හොඳයි කියලා හිතනවනම් එතන උපදිනවා ඊට පස්සේ අපමාන සුභය හොඳයි කියලා හිතනවා නම් එතන උපදිනවා ඊගාව සූත්‍රයට ඊගාව ඡේදයට ගියාම අවිබේ අතප්පේ සුදස්සේ සුදස් ඒ ස්වභාවෙත් පැහැදිලි කරනවා මේ ඒ ධම්මේ සුක්කුම ස්වභාවයක්නේ ධම්මේ සංඥාවේ සුකුම ස්වභාවයනේ. මේ රූපාවචර බ්‍රහ්මලෝකවල උපදින් අසඤ්ඤ ස්වභාවයේ සංඥාව නොදැනෙන ස්වභාවයක් භාවනා කරනක ලෞකික පැත්තෙන් එන එක. හැබැයි මේ සත්‍ය දකින කෙනාගේ සංඥාවේ සුකුම ස්වභාවය තුල ලෝතුරු සොය දැනෙන්න ගනවා කියලා අපි ඔබට කිව්. බාහිර දෙයක් නැති බව දැනෙනවා. සිතේ දෙයක් නැති බව දැනෙනවා. දැන් මේ මිදීම තියෙනවා. අන්න එතන සුවයක් දැනෙනවා. අර මහා සාන්ත සුවයක් දැනෙනවා කියලා අපි කියන්නේ. අන්න එතනයි සුදස්සේ සුදස්සේ අකනිටා. අන්න ඒ සංඥාවේ හිර වෙලා හිටියොත් අන්න එතන උපදිනවා කියලා කියනවා. ඒ කියන්නේ සුද්ධාවාස. න ආගාමි නැවත බබා අර ඝන සංඥා නැති නිසා පහල පහල සත්වයේ කලල පිළිසිඳ ගන්න බෑ. එච්චරයි තියෙන්නේ. එච්චරයි තියෙන කලලක සකස් වෙන ඒක ඒ සාමාන්‍ය මානීය මක්කටෝ අතිමානීය කුක්කුලෝ කියන අර අර බල්ලන්ගේ වඳුරන්ගේ මේ සත්ව ස්වභාවල සකස් වෙනත් මේ ලෝකයක් බැසගත්ත වෙ තියෙනවා කියන දැනීමයි අපේ තීව්‍රතාවේ රාග දේශ මොහොස් තීව්‍රතාව. ඒ තුල ලෝකයක් මේව තියෙනවා කියලා හිතන එකින්දයි එම ලෝකයක උපදින්නත් හේතු වෙන්නේ. හැබැයි මේ ධර්මය අවබෝධ වෙනකොට කෙනෙක් නැති බව, සත්වයක් නැති බව, මේ සේරම සංඛාර බව සිතකමයි සකස් වෙන්නේ කියන දකින කෙනා මේ සියල්ල සත්‍ය දැකලා මිදෙන කෙනා කිසිම ලෝකයක උපදින්නේ නැහැ. අන්න නහි ජාතු ගබ්බසේයම් පුනරති ගර්භයක සකස් වෙන කොමත් හේතුනේ අන්න සම්මාදිට්ඨිය කියන්නේ සියලු දෘෂ්ටි වලින් මිදෙන එකයි ඒ සත්‍ය දකින කෙනාටයි ඒ සියලු දෘෂ්ටි මිදෙන්නේ කෙනෙක් නැති බව කෙනෙක් නැහැ දකින කෙනෙක් නැහැ එහෙනම් දිට්ඨිච අනුපගම්ම සීලවයි දිට්ඨියට ආපු කෙනා අනුපගම්ම සීලවයි ඒ කෙනා දකිනවා නම් එන අරමුණේ සෑම සීලය කියන්නේ එතන අසංවරත් වෙන සීලන. ඒ කියන්නේ රැකෙන සීලයක් තියෙනවා. දෙයක් නැති බවට හැමතිස්සම එයාට දෙයක් වෙන්නේ නැති සීලය. දෙයක් වෙන්නේ දෙයක් නැහැ. අන්න සීලය. දෙයක් නැහැ. ඒතකොට මරන්න කෙනෙක් නැහැ. හොරකම් කරන්න දෙයක් නැහැ. අන්න සංවරත් වෙන සීලන. අන්නේ සීලයට එනවා නම් අනාර්කාන්ත සීලය. අන්න අරියානන් දස්සාවි අරිය ධම්මේසු කෝවිදෝ අරිය ධම්මෝ විනයෝ කියන සප්පුරිසානන් දස්සාවි සප්පුරුස ධම්මේසු කෝවිදෝ සප්පුරුස ධම්මේසු විනයෝ කියන තැන. අන්න සුද්ධාවාස. ඒ සත්‍යාවක්. ඒ ලෝතුරුසය. හැබැයි එතන මේතර දෙයක් අවබෝධයෙන් යා මිදෙනවා නම් තමන්ගේම ආත්මීය ස්වභාවය මේ තමන්ට කොයිතරම්ද පිරිසුදු වෙන්නේ ඒ සත්තානම් විසුද්ධියයි කියන තැන අන්න සත්තානම් විසුද්ධියයි ශෝක පරිද්දවානම් සම්තික්කමයි ඥායස්ස අධිගමයි නිබ්බානස්සච්ච කියලා. අනේ නහි ජාතු ගබ්බසේම පුනරේද කියපු තැන. අන දිට්ඨිච අනුභගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනයගේ දන් නහි ජාතු ගබ්බසේම පුනරේ. සුද්ධා වාසයක්වත් මේ අසන්න තලයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිවන් දැකලා පිරිනොම්පෑ. එතනින් සියල්ල කරලා ඉවරයි කතකාරේ. ඉතින් ආකාශය හරි ප්‍රකට වෙන්නේ ආකාසඤ්ඤායතන එතන ඒ ස්වභාවල යාසිත සකස් කරගත්තොත් ඒක බුදුන් වහන්සේ පෙන්වන ඊගාචේදේ ආකාසඤ්ඤායතන උපදේවියෝ දීර්ඝායු ඇති ඒ විහාරස්ථිතිය චිරස්ථිතිය සුඛ බහුලයි ඔහුට පතයි නම් ඒද වේ ඒ කියන්නේ ඒ ඉපදීමට හේතුව වේ එතකොට ඒ විදිහට ගන්නවා අනිත් ඒවත් තවද මහණෙනි ඔන්න දැන් අන්තිම ඡේදයට එනවා. සද්ධාවෙන් සමන්නාගත සීලෙන් සමන්නාගත ඒ ඡාගයෙන් සමන්නාගත සුතෙන් සමන්නාගත ඔහු විසින් අසන ලද ඒ විඥානේ තියෙනවා කියලා අවිඥානේ තියෙනවා කියලා නසනනසන තියෙනවා කියලා ඒවත් තියෙනවා කියලා හිතුවොත් ඒවත් උපද. හැබැයි අන්තිම ඡේදයේදී පුනචපරම් භික්ඛවේ තවද මහණෙනි මෙසේ කියමි. භික්ඛු මහණ සද්ධායන් සමන්නාගත අර විදිහටම කියනවා සද්දා සමන්නාගතෝ හෝති සීලේ සමන්නාගතෝ හෝති සුතේන සමන්නාගතෝ හෝති ඡාගේන සමන්නාගතෝ හෝති පඤ්ඤාය සමන්නාගතෝ හෝති තස්ස ඒවං හෝති අහෝ වාතාහං ආසවානං කයම් අනවසා අනාසවානු චේතෝ විමුක්තිං ප්‍රඥා විමුක්තිං දිත්තේව ධම්ම සයන් අභිඥාය සච්චිකත්වා උපසම්පජ්ජ උපසම්පජ්ජය විහෙරතේති. සෝ ආසවානං කයං ආනාසවානං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිඨේව ධම්ම සයං අභිඥාය සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. අයම් භික්ඛවේ භික්ඛුන කත්වේ උපජ්ජති න කුංචේ උපජ්ජති. ඒ කියන්නේ මේ අන්තිම වාක්‍ය තුල තියෙනවා බුදුන් වහන්සේ පැහැදිලි කරලා අර විදිහටම සද්දා සිතේ සත්‍ය දකිනවා නම් සද්ධා කියන්නේ සිතේ සත්‍ය දකින තැනනේ සද්දා සමන්නාගතෝ hoti එන අරමුණේ සත්‍ය දකින සීලය එනං සීලේ සමන්නාගතෝ hoti එහෙම දැක්කොත් තමයි අන්න සුතේ තේන සුතේ සමන්නාගතෝ hoti ඡාගේන සමන්නාගතෝ hoti අන්න එහෙම වුණොත් තමයි ප්‍රඥාව තියෙන්නේ ප්‍රඥා සමන්නාගතෝ hoti ඔහුට මෙබඳු සිතක් වේ. ඒතර මේ වාක්‍යයේ තේරුම් කළ තියෙන විදිහ වැරදි. ඔහුට මෙබඳු සිතක් වේ කියනකොට එතන පුජ්‍යල සංඥාවක් අරගෙන තියෙනවා. නමුත් පුජ්‍යලයකට මේ වෙන දෙයක් නෙමෙයි මේ කියන්නේ අන්තිමටම ආශ්‍රවශේ හේතුයෙන් අනාශ්‍රම වූ චේතෝ විමුක්ති ප්‍රඥා යුක්ත දිටු දැමියේම ඒ විශිෂ්ට ඥාණයෙන් දැක ඒ මනයි ආශ්‍රව කෙලෙස් ශේකිරීමම මනයි අන්න හංගියුද ඒ ප්‍රඥා විමුක්තිය චේතෝ විමුක්තිය ඒ ඒ කියන්නේ ප්‍රඥාවන මේ සත්‍ය දකින්න එක එතන චිත්ත විමුක්තිය සිද්ධ වෙනවානේ සිතට ඒ ආත්ම දිට්ඨිය සම්පූර්ණ බිඳවැටෙනවා කියන්නේ චිත්ත සම්පූර්ණ බිඳවැටෙනවානේ ඒ අභිඥාය අභිඥාවෙන් ප්‍රත්‍යක්ෂ කොට උපසම්පදා කොට වාසය කරයි අන්න ඒක එතන තියෙනවා වචනේ උපසම්පදා කියන වචනේ එතකොට අභිඥාවෙන් මේක ප්‍රත්‍යක්ෂයයි අන්න එතනයි අර අපි දන්නවා උපසම්පදාව කියන වචන දැන් උපසම්පදාව කියන එක දැන් චාරිත්‍රාක් විදිහටනේ කරන්නේ. නමුත් බුදුන් වහන්සේ අපි ඔබට කිව්වා මීට කලිනුත් ඒ භික්ෂු භාවයෙන් පැවිද්ද උපසම්පදාව පිරිනැමීමේ මෙන්න මේ සත්‍ය සිතේ දැකලා මිදෙන කෙනාටයි. මෙතනත් ඒ දෙයම බුදුන් වහන්සේ කියන්නේ. යමෙක් මේ ධර්මයේ දකීද සත්‍ය දකීද අන්නේ උපසම්පදාවයි. අන ප්‍රත්‍යක්ෂ කොටගත් උපසම්පදා කොට වාසය කරයි කියන්නේ ඒකයි. ඒ උපසම්පදා කොට වාසය කරයි කියන වචනේ මෙතන පැහැදිලි කරන වගේම පරිවර්තනයේ සිංහල අනුවාදයේ සිංහල අනුවාදයේ තුළ මහණෙනි මේ මහාන කිසිදු තැනක නොපමිනේ. කිසිදු තැනක ප්‍රතිසන්දි නොපිටගයි. නැවත උප්පත්තියක් නොමැත. භාග්‍යවතුන් වහන්සේ මේ සිත් මේ වදාලේ කිය ඒ ඇත් ඒ මහාන වූ භාග්‍යවතුන් වහන්සේගේ සංඛාරුප්පේ සංඛාරුප්පති සූත්‍ර දේශනාව අභිනන්දනය කළසේක. අභිනන්දනයෙන් පිළිගත්සේක. ඉද මේ ඉදම වෝච භගවා අත්ථමනා තේ බික්ඛු භගවතෝ වාසිතං අභිඤ්ඤන් නීති භික්ෂුන් වහන්සේලා සතුටින් අභිනන්දනය කළා කියන එක පිළිගත්ත කියන එක ඒ අන්තිම වාක්‍යය තුළ තියෙනවා. එතකොට අපිට මේකේ මූලික හරය තමයි ඔබට දෙන්න ඕනුනේ. ඒ තමයි ඔබගේ සිත තුළ යම් සංඥාවක් ඔබ සංඛාරා ඔබ ඔබ සිතන දෙයමයි සංඛාරා කියන්නේ. ඒ තුළ ඔබට බැස ගැනීමක් තියෙනවා ලෝක ඔබට ඔබගේම සිතේ සංඛාර ස්වභාවයයි ඒකට හේතුව. ඒ තුල දුකක් මිසක් හැබැයි සැපක් නම් ඔබට හම්බ වෙන්නේ නැහැ. මේ ඉපත්තියම දුකක් කියලා හැමතැනම බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. හැබැයි යමෙක් ඒ ආශ්‍රව කෙලෙෂය වේද සත්‍ය දකීද අනු නැවත උප්පත්තියක් නැති බවත් එයම සුඛයි කියන එක ඒ එයම අභිනන්දනය කරනවා කියන එකත් පැහැදිලි කරනවා. ඉතින් ඔහොම කෙටියෙන් ඒ වාක්‍ය ටික ඉදිරිපත් කළේ මේ ඔබ දකින්න මහනුවණින් මේ සිත තුළින්ම අපි දකින්න ඕනි මේ 31 ලෝක ධාතුම සිත තුළින් දකින්න අපි දක්ෂ වෙන්න ඕනි. ඒකට අපේ අපේ අපේ අපේ ධර්මාබෝධය සඳහා ඇති කරගන්නවා. එතකොට සත්වේ පුජ්‍යලයක් නැති බව මෙතන මේ සිද්ධිය සිද්ධ වෙන සිද්ධිය අවබෝධ කරගන්න ඕනේ. ඒ සත්‍ය අවබෝධ කරනවා කියන්නේ අන්නේ දේ. එතකොට පටිච්චසමුපාදය අවබෝධ කරනවා කියන්නේ මේ මේ සිස්ටම් එක අවබෝධ කරන තව විදිහකින්. නූතන වචනයක් කියනවනම් මේ සිස්ටම් එක කියලා කිව්වේ ඒ පටිච්ච සමුප්පාදයේ ගැට ගෑන ඇටි පටිච්ච වෙන ඇටි අවබෝධ කරන එකයි. එතකොට මේ අවබෝධය තුළ සිත හැදෙන ඇටි අපි අවබෝධ කරනවා කියලා. අපි හැමතිස්සේ මේක ඔබට පැහැදිලි කරා. මේ සිත හැදෙන හැටි අවබෝධ කරගත්තොත් මැජික් කරන හැටි අවබෝධ කරගත්තොත් මැජික් වල මැජික් නැති වෙනවා. සිත හැදෙන හැටි අවබෝධ කරගත්තොත් අන්න එයා සිතට රැවටෙන්නේ නැහැ. සිතින් මිදෙනවා. එතන සංඥා සකස් වෙන්න හේතු නැහැ. අන්න ඒ කෙනා සියලු දුකින් මිදලා නිවන් දකින්න. ඉතින් මේ පණිවිඩය ඔබට දෙන්න ඕනි. විශේෂයෙන්ම මේක අපි දීර්ඝ විදිහට විවිධාකාර පැතිකඩයන් ඔස්සේ මේ බුද්ධෝත්පාද නාලිකාව තුළ විග්‍රහ කරනවා. හැබැයි මේවා සූත්‍රවල බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන ඒ කාරණා සූත්‍ර වලින් පෙන්නනවා කියන එක නම් අතිවිශිෂ්ට දෙයක්. ඒක බොහොම දුර්ලභ දෙයක්. ඒක කරන්න අසීරු දෙයක්. කිරිම පහසු නෑ. ඒකට හේතුව යට ධර්මාබෝධය තියෙන්නත් ඕනේ. ධර්ම ප්‍රත්‍යක්ෂ ඥානෙන් දැකීමේ කියාවක් තියෙන්න ඕනේ. සූත්‍රය තුල තියෙන කාරණාව තුල ධර්මයේ ගලපලා පෙන්වීමේ කියාවක් තියෙනවා. නමුත් මේ පරිවර්තන තුළ ඔබට දකින්න ලැබෙන්නේ නම් වචන පරිවර්තන. ඒ වචනවල තේරුම් පරිවර්තනය කරනකොට තමන්ගේ අදහස ගලපන්න ගිහිලා වචන ඔබලා තියෙනවා. බොහොම පරිස්සමින් ඒවා දකින්න. එකක් තමයි මේ අන්තිම ඡේදයේ කොහෙවත් නැහැ ප්‍රතිසන්දි සිතක් ගැන. නමුත් මේ ඡේදයේ තියෙනවා කිසිදු තැනක ප්‍රතිසන්දි විසින් නොපදින්නේ කිය. මේ ප්‍රතිසන්දි කියන වචනයක් ධර්මයේ තුල කොහෙවත් නැහැ. නමුත් පරිවර්තනය කරනකොට එම ලියනවා. ඊගාව එක බලන්න මේ ইহත ආත්මයේ සිට අභිනන්දනය ප්‍රත්‍යක්ෂ කොට උපසම්පදා කොට වාසය කරති කියලා. එහෙම දෙයක් ධර්මයේ මේ සූත්‍රය තුල සඳහන් වෙන්නේ නැහැ. නමුත් ইহත ආත්මයක් ගැන මේකේ කතා කරන්නේ නමුත් මේ පරිවර්තනයේ සිංහලට ලියනකොට ලියනවා ඉහත ආත්මයක් ගැන. මෙන්න මේ වගේ අපි ඔබට කාරණා දෙකයි පෙන්වුවේ හැමතැනම තියෙනවා ඔබ රැවටෙන තැන්. ඒක නිසායි අපි මේ ධර්මයේ අර පරිවර්තනයක් විදිහට නෙමෙයි මේ සූත්‍රය තුළ ධර්මයේ ඉස්මතු කළා ඔබට පෙන්වන්නයි අපි උත්සාහ කරන්නේ. පරිවර්තනයේ විදිහට ඒක අපි භාවිතා කරනවා. අපි ඒකේ ස්වභාවය වෙනස් අපි ඒ ස්වභාවය ඔබට ඒ විදිහටම පෙන්නනවා. ඒ වගේ මෙතන ධර්මයේ අපි ඉස්මතු කළ මෙන්න මේතනයි මේකයි ධර්මයේ කියලා පෙන්නනවා. ඉතින් 31 ලෝක ධාතුම සිත වලින් දකින්න කියප එක බාහිරින් හම්බ වෙන්නේ නැහැ කියප එක. ඔබ දිව්‍ය ලෝකයක් බ්‍රහ්ම ලෝකයක් කවදාවත් ඔබට බාහිරින් හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් ඔබ ඔබ දන්නවා මේ අහසේ රොකට් යන විදියට, ප්ලේන් යන විදියට දිව්‍ය ලෝකයක් හැප්පිලා කඩාගෙන වැටෙන්නේ. එහෙම දෙයක් කවදාවත් වෙන්නේ නැහැ. නිවුස් වලටවත් යන්නේ නැහැ. එහෙම නැත්නම් ප්ලේන් එකක් හැප්පිලා දිව්‍ය ලෝකේ කඩාගෙන යනවා. එහෙම දෙයක්වත් යන්නේ ඔබ දන්නවා. ඒකට හේතුව අපි ඔබට එක එක අභිඥා දේශනාවල පැහැදිලි කරා මේ මුළු ලෝක ධාතුවේම තියෙන එකම අංශ ස්වභාවයක් කිය. අපි ඔබට පැහැදිලි කරා ඒ නිසා තමයි මේ සිරස අල්ලන්නේ, දරණ අල්ලන්නේ, ඉරුව අල්ලන්නේ මේ අංශ ස්වභාවය සකස් වෙන ස්වභාවයක් කිය. අපි පදාර්ථ කියලා ගත්තට එහෙම දෙයක්වත් නැති බව. මේ ගහ කොස් ගහ කෑලි කෑලි කපලා ගිනි තිබ්බොත් වායුවක් වගේ නැති වෙලා යන බව. සූර්යාගේ රශ්මිය වැඩුණොත් පෘථිවියම අළු වෙලා නැති වෙලා යන බව. එහෙමනම් අර විශ්වයේම තියෙන අර එකම අර ඩාර්ක් එනර්ජි කියන ස්වභාවය. ඒ ස්වභාවයම තමයි ඝන වෙලා ඩාර්ක් මැටර්ස් විදිහට අන්තිමටම වායුවක් විදිහට අර බ්‍රහස්පති ග්‍රහය තාමත් වායු අවස්ථාවේ කැරක් කැරක දිනවා. අර වේගය තුල පරමාණුව එක අංශුවක් පිපිරීම තුල අර වේගයට ඒ වේගය තුලයි පෘථිවිය පැයට කිලෝමීටර 160 වේගයේ කැරකෙන වේගය තුලයි උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවයේ කියන මේ චුම්බකයක් විදිහට මුළු පෘථිවියේම චුම්බක ආරෝපණයක් ඇති වෙලා ඒ වේගය තුල කැරකැවීම තුලයි මේ ආරෝපණය ඇති වෙන්නේ. ඒ ආරෝපණය ධන ඍණ අන්ත දෙකක් විදිහට. ඒ තුල ඇතිවන චුම්බක ආරෝපණය, ඒ තුල ඇතිවන ඕසෝන ස්තරය, වායු ස්තරය, මේ හැදෙන පදාර්ථ, වතුර, ඊට පස්සේ පටක, ඊට ඒක සෛලික බහුසෛලික විදිහට සාක පටකයේ හැදෙන ආකාරය. ඒ විදිහට ඊට පස්සේ මේ සත්ව කියන තැනේදී අර දැන් ගහටත් සෙන්සර්ස් තියෙනවා. ගහට දැනෙන නැත්තම් මුල් යන්න බෑනේ මේම පොළව අභ්‍යන්තරය කියලා මේ පෘථිවිසාරේ උරාගෙන ආයි ගස් කොළන් හදන්න බෑනේ. කොළ හැදෙන්නේ නැහැ නැත්තම්. දැන් මේ විදිහේ සෙන්සර්ස් ස්වභාවය තියෙනවා. දැන් ඉරෙලිය වැටෙනකොට සූර්යකාන්ත මල හැරෙන්නේ. නිදි කුඹ ශාකයේ අර ඉර බහිනකොට හැකිලෙන්නේ මේ ඔක්කොම ශාකවල තියෙන සෙන්සර්ස්. නැහැ නෙමෙයි තියෙනවා දැනෙනවා ශාකවල. හැබැයි මෙතනදී සත්වයා කියන තැනේදී මොකද වෙන්නේ? මේ සෙන්සස් ටික වේගය තුල එකට එකතු වෙලා එන එක තමයි අන්න අර අර මේ සත්ව ස්වභාවය දැන් සත්ව ස්වභාවය විවිධාකාරයි සත්ව ස්වභාවය රේඩාර් පවා දැන සත්තු ඉන්න දැන් වවුලා වගේ සතෙක් රේඩාර් පරිශීලනය කරන්නේ ඒ වගේ දැන් ස්පර්ශක කරපොත් අගේ දැන් මීමැස්සගේ අටස් විදිහට තියෙන දැන් මේ වගේ මේවා සත්ව ස්වභාවයේ සෙන්සස් වෙනස් හැබැයි ඒව දැන ස්වභාවය එකට එකතු වෙන ස්වභාවයයි අන්න අන්න ඉන්නවා තියෙනවා කියන දැනීම. ඉන්නවා තියෙනවා කියන දැනීමයි එතකොට සත්‍ය කියලා සත් සත් ඒක සත් කාය දෘෂ්ටි කියනකොට තියෙනවා කියලා ගත්ත දෘෂ්ටියක් ඇති වෙන එකයි. ඒතර ඒක ආත්මීය දැනීම අපි ගාව තියෙන. ඒතර සෙන්සස් ටිකයි මේකට හේතු වෙලා තියෙනවා. ආස්වාස ප්‍රාස්වාස හුස්ම වැටෙනකන් අර ආලෝකයේ, ශබ්දේ, වර්ණේ, ගන්ධේ මේවා ස්පාක් වෙනවා. ඒව එකට එකතු වීමයි අර පුංචි දරුවා මුකුත් දන්නේ නැහැ. ඊට පස්සේ අර පුබ්බේ නිවාස අනුසය ඥානෙ සිත් කඳ පිළිවෙත් අධ නැටි අපි ඉදිරිපත් කරේ. ඒක අනුව තමයි චතුප්පාත ඥානෙ මේ එක සිතක් හරියට හැද නැටි දැක්කොත් ඔක්කොම දැක්ක වෙනවා කියලා කිව්වේ. ඒතර ඒක අවබෝධ වීම තමයි අත්‍තරම මේ සියල්ලම අවබෝධය කරා ගිහිලා මේ මායාවට දෘෂ්ටියෙන් මිදිලා අර ආත්මීය එනර්ජි එක හැදෙන හැටි අර විඥාන ශක්තිය ඇති වෙන හැටි අපි ගුරුත්වාකර්ෂණ ශක්තිය ගැන දන්නවා විශ්ව ශක්තිය ගැන දන්නවා. නමුත් විඥාන ශක්තිය හැදෙන හැටි අපි දැනගන්නවා. අන්න විඥාන ශක්තියත් ඒ වගේම අන්ත දෙකක් දෝලණය වීම බාහිර තියෙනවා වගේ අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක දන්රේන කියන අන්ත දෙක නාම රූප කියන අන්ත දෙක මේ මොන විදිහට කතා කරත් අන්න විඥානය කියන්නේ එනර්ජි එක විඥානය කියන්නේ එනර්ජි එක ඒ කියන්නේ ආත්මීය දැනීම ඒක එතකොට ඇදලා තියෙන්නේ මේ ස්පාක් වෙන වේගෙට මේ තියනවා කියන දැනීමයි එහෙනම් ඒ අවබෝධය ඇති වෙනකොට අන්න ආත්මයක් නැති බව සත්වයක් නැති බව පුජ්‍යලයක් නැති බව මෙතනම මේ මොහොතේම හටගෙන නිරුද්ධන සෙන්සස් වල සබහාදාමේ ක්‍රියාවලිය අවබෝධ අන්න සියල්ල සුණු විසුණු වෙලා ආර සබා දහමම් බවට දියවි යන තැන එතන. ඒ අවබෝධය තුලයි සිද්ධ වෙන්නේ. ඒකයි සංකිතේ නිබ්බිදාය නිවන කියන අවබෝධඥානයක් කියන එක පැහැදිලි කරන්නේ. මේක භාවනා කළා කවදාත් අර තපස්වරු භාවනා කරාට අර පස්වක තවස භාවනා කරාට බාහිර ඇත්ත කරගෙන කරන ඒවා නිගණ්ඨ කියලා කියන්නේ. ඒවා කරලා කවදාත් මේක අවබෝධ වෙන්නේ මේක මහා ප්‍රඥාව කියන්නේ නුවණ පාද ගන්න ඕයි. අවබෝධ කරන ධර්මයක් මෙතන තියෙනවා. ඒකයි පටිච්චසමුපාදය අවබෝධ කරගන්නවා කියන්නේ. ඉතින් මේ පටිච්චසමුපාද ඥානය තමයි ඇත්තටම මේ අවබෝධ ඥානය ඇති වෙන්න හේතුව. එතකන් කිසි කෙනෙකුට ඒ මිදීම කියන එකවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අවබෝධ ඥානය තුළයි සිදු වෙන්නේ. හන්න එතනින් දකින්න ඔබටත් පුළුවනි මේ සත්‍ය අවබෝධ කරගන්න. ඔබට මේ සත්‍ය අවබෝධ කරගන්න පහසුවක් වෙන්න මේ ඉදිරිපත් කිරීම ඒකාන්තයෙන්ම හේතු වෙනවා. ඉතින් අපි ඔබට පහසුවක් වීම සඳහා තමයි මේ ගලපලා දෙන්න උත්සාහ කරන්නේ. ගැළපීම පහසු නෑ. ඇත්තටම අසීරුයි. නමුත් අසීරුවෙන් හෝ ඔබට ඒ ගලපා දිය යුතුයි. ඒ අපේ යුතුයකමයි. හෙට උපදින දරුවෙකුට හරියි බාහිර දෙයක් නැහැ හොරකම් කරන්න. බාහිර කෙනෙක් නැහැ ගහන්න මරන්න. අන්න එතනට ගියොත් තමයි මේ ධර්මදීපේ නැවත පිපිදෙන්නේ. එහෙම නැති වුණොත් මේ රට කෑලි කෑලි කඩලා විනාශ කරනවා. ඒකට හේතුව දෙය ලෝකෙ මැව්වයි කියන දේ බුද්ධ දර්ශනය තුල නැහැ. තේරෙනවද ගැටලුව? ඒක නිසා බෞද්ධ අසරණයි. අන්තිමව දෙයියෝ ගාවට යනවයි කියන අනිත්‍යාගම් වල කියන එක බෞද්ධයාට කරගන්න බෑ. ඒකට හේතුව බෞද්ධයා සුගති පරායන වෙන්නේ සත්‍ය අවබෝධ කිරීමෙන් පමණයි. මේ බෞද්ධයා දාසරණයි. සැබෑ බෞද්ධයෙක් කියන්නේ බාහිර දෙයක් නැති බව භව නිරෝධයක් දකින්න කෙනයි. ඒ තාක් ඔය මල් පූජා කර කර ගිහිලා ඔය එක එක නේ දුම් අල්ල අල්ල ගිහිලා ඔය කෝවිල් වල තියෙන Hindu Hindu දේවල් කරලා පන්සල් කෝවිල් කරාට රීමිස් කරාට කවදාවත් කාටවත් පළක් වෙන්නේ දුකේමයි මරබියෙන් දඟලනවා. මරබිය නැති වෙන්නේ සත්‍ය දැනගත්තොත් පමණයි. අනිතාගම් වල මෝහණය කළා දෙවියන් ගාවට යනවා කියලා හදලා තවත් හීනයක් පෙන්නලා අර දෘෂ්ටියේ ගැට ගැව්වට බෞද්ධයව දෘෂ්ටියේ ගැට ගන්න බෑ. ඒක නිසා බෞද්ධයා බය නැතුව ඕන දෙයක් කරනවා මරණින් මත්තේ මුකුත් නැහැ කියලා හිතලා. බෞද්ධයා ඔන්න ඔය දෘෂ්ටියේ අසරණ වෙලායි. බෞද්ධයා ඔය සේරම දේවල් කරන්නේ තමන්ගේ සිතේ වහලෙක් වෙලා මේ සිත කියලා දෙයක් තියෙනවා කියලා ඒ සිත කියලා දෙයක් වහලෙක් වගේ සිතේ වහලෙක් වගේ දුවලා අසරණ වෙනවා. ඇත්තටම එහෙම දෙයක් නැහැ කියලා අවබෝධ වුණොත් බෞද්ධයාට මේ සත්‍ය අවබෝධ වුණොත් බාහිර හොරකම් කරන්නවත් දෙයක් නැහැ. බාහිර ඉරිසියා කරන්න, වෛර කරන්න, ගහ ගන්න, මරා ගන්න කෙනෙක් නැහැ. තමන්ගේ සිතම හැදෙන හැටි දැකලා මිදෙනවා. අන්නේ සත්‍ය අවබෝධය මේ ලෝකේ කොහෙවත් නැහැ. මේ උතුම් ධර්මයේ මේකයි ඉන්දියන් සාගරයේ මුතු ඇටේ කියන හේතුව. එයයි ධර්ම දීපේ අද සුද්ධෝ අවුරුදු 100 ගණනක් අවුරුදු 400ක් මේ රට පන්සල් කුඩු කළා, හාමුදුරුවෝ සමූල ඝාතනය කළා, මේ රට විනාශ කළා අධ්‍යාත්මික මේ රටේ තිබුණු අධ්‍යාත්මික දියුණුව අන්න විනාශ කළේ අරක්කු පොවල අන්තිමටම කියලා ධර්මපාලතුමා කියනවා. ඔබට ධර්මපාලතුමාගේ කතා ඇහුවොත් ඔබට පුදුම හිතන විදිහට මේ රටේ නම් පවා මේ සුද්ධෝ විසින් ඒ අධ්‍යාත්මිකව මේ දියුණුව නිසයි අපිට මේ රට යටත් කරන්න බැරි කියලා අධ්‍යාත්මික දියුණුව නැති කරන්න වැඩ කරලා තියෙනවා. අන්න අපි වහල්ලු වෙලා තියෙන ඔන්න ඔය ක්‍රමයටයි. අපි සුද්ධා ලොක්කෙක් කළා අද අපේ ඉපදින දරුවා ලොක්කෙක් කරන්න හීන දකින පරගැති ඥානාද මේ ක්‍රියාත්මක වෙනවා. අපි මේ පරගැති ඥාන අභිබවා යන්න ඕන. මේ පරගැති සංකල්ප අපිට වැඩක් නැහැ. අපිට ලොක්ක කොහෙවත් හදන්න අවශ්‍ය නැහැ. අපිට උතුම් මිනිස්සෙක් ඕනේ. අපිට සත්‍ය අවබෝධ කරගත්ත උතුම් අධ්‍යාත්මික දියුණුව තියෙන මිනිස්සයෝ හැදෙන්න ඕනේ. අන්න ධර්මද්වීපේ පිපිදෙන්න ඕනේ. අන්න එදාට මේ දිවයින යහපත් වෙනවා. එතකන් ගිනි ගන්නවා. ඒ උතුම් ධර්මයේ ලෝකේ කොහෙවත් නැහැ. මේක කවදා හෝ බබලෙන්නේ මේ ධර්මද්වීපෙමයි. මේ අපි හදාගත්ත යන්තම් හෝ අපි අටවගත්ත මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකවල සූත්‍ර ටික සුද්ධ කරගත්තොත් ඔබ සැමගේ ඇස් ඇරෙනවා. දැස් අරින්නට කාලයයි නිවන් දකින්නට කාලයයි කිව්වේ අන්නේ නිසයි. අවුරුදු 2500ක් ගිය තැන මේ ධර්මයේ නැවත පිබිදෙන බව ඔබට කිව්වේ බුද්ධෝත්පාද නාලිකාවෙන් කියලා අද ඔබට වැටහෙනවා. මේක සිද්ධ වෙන්නේ බුද්ධෝත්පාද නාලිකාවෙන්. කවුද අපි බැලුවා කවුද මේක කරන්නේ? කවුරු හරි කරනවා නම් හොඳයි. අපි කියන ඕගොල්ලෝ හැමෝම මේ දේ කරන්නේ. බුද්ධෝත්පාද නාලිකාවේ කෙනෙක් නැහැ. ඒක හැමෝටම අයිති. ඒක බෞද්ධින්ගේ නාලිකාවයි. ඒක කොහොමත් කෙනෙක් පුජ්‍යලයක් හම්බ වෙන්නේ කවදාවත් හම්බ වෙන්නේ ඔබ මේ නාලිකාවේ තියෙන දේශනා අධ්‍යයනය කරන්න. ඔබ සත්‍ය අවබෝධ කරගන්න. ඒ වෙනුවෙන් තමයි මේ බුද්ධෝත්පාද නාලිකාව කටයුතු කරන්නේ. ඔබගේම සුභසිද්ධිය සඳහා. ඔබත් ඒ සත්‍ය අවබෝධ කරගෙන අන් අයටත් පිළිසරණක් වෙන හේතු වෙන. තෙරුවන් සරණයි. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, තුන් භූමියම ඒ අරමුණ දෙයක් කරලම තියෙනකොට ඒ ඒ ඒ අරූපේ සැඟවිලා තියෙනවා රූපේ යට. ඒ කාම භූමිය ඒ වස්තුකාමේ ඒ ඒ පිනවීම එන්නේ අර දෙයක් කියලා සංඥාවක් නිසායි. අර රූප සංඥාවක් තියෙනවා. ඒ රූප සංඥාවක් තියෙනවනේ එතන අරූප සංඥාවකුත් තියෙනවා. එහෙනම් මේ තුම්බුවම මිදීමක් තමයි මේ අපි අපි මේ සත්‍ය දකිනකොට දෙයක් නැති බව දකිනකොට මේ සංඥා නිරෝධයක් කරා යන්නේ. ඒ කියන්නේ මේ සංඥාවේ සුකුම වීමක් සිද්ධ වෙනවා. ඇත්තටම මේ දෙයක් කරලා ගන්නකොට රළු සංඥා සංඥා ඝන වීමක් දැන් අපි බලමු බුදුන් වහන්සේ පැහැදිලි කරන මෙන්න මේ මේක බොහොම කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන් ඒක නිසා තමයි අපි මේ අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ලෝක ගැන තියෙන මේ ධර්මයේ තුල තියෙන කාරණාමයි එහෙමනම් මහණෙනි මේ සස්නේයි මහන සද්ධාවෙන් සමන්නාගත වෙයි සීලෙන් සමන්නාගත වෙයි සුතෙන් සමන්නාගත වෙයි ත්‍යාගයෙන් සමන්නාගත වෙයි ප්‍රඥාවෙන් සමන්නාගත වෙයි ඔහුට මෙසේ සිතක් වෙයි මම කාබි මරණින් මතේ කැත්